ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශකයන්න් වහන්සේ කොල්ලුපිටිය වාලුකාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජනීය උඩවෙල කෝලිත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ජීවිතයේ සෑම මොහොතකම මනසිහියෙන් යුතුව කටයුතු කිරීම ජීවිතේ සුරක්ෂිතභාවයට හේතුවයි. සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙනුයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කාර්මික පින්නතුනි අද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇතුළෙන් මේ පැයක් පමණ කෙටි කාලයක් තුල මා ධර්ම දේශනාව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මා මාතෘකා කරන්නට යෙදුනේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන සත්‍යයාගේ පිරිසුදු බව සඳහා ඒ වගේම ශෝක පරිදේවයන් ඉවත් වීම සඳහා දුක්ඛ දෝමනස්ස නිමා කිරීම සඳහා ඥානය උපදවා ගැනීම සඳහා නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා සාක්ෂාත් කර ගැනීම සඳහා ඒකායන ප්‍රතිපදාව හැටියට මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව සඳහන් කරලා තිබේ. ඉතින් ඒ නිසා මා මේ ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තු වෙනවා මේ කාරණාවලට අදාළව සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළින් පුජ්‍යලයාගේ පිරිසුදුභාවය ඒ වගේම ශෝක පරිදේව දුක්ඛයන් හටගන්න ආකාරය හායි නැති කරගන්නේ කෙසේද? ඒ වගේම දුක්ඛ දෝමනස්යන් ඇති වෙන්නේ කොහොමද? ඒ අපි නැති කරගන්නේ කොහොමද? සහ ඥානි උපදවා ගැනීමෙන් මේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ප්‍රතිපදාවේ ගමන් කරන්නේ කොහොමද කියන කාරණා සම් කෙටියෙන් සාකච්ඡා කරන්න. පින්න තුනේ මේ සංසාරය දිගු ගමනක් නම් ඔබ අපි හැමදෙනාම ඒ දිගු ගමනේ මගියන්. මේ සසර ආරම්භය කියන එක ඔබට අපිට කාටවත් ස්ථිර වශයෙන් කියන්නට පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා යම් දවසක මේ සසර ඔබේ අපේ ආරම්භ වෙලා තිබෙනවා. ඒ ආරම්භ මොහොතේ ඌ ඉඳලා ඔබ අපි හැමදෙනා මේ සසරට වැසගත් අය. සසරට වැසගත්තාට පස්සේ මේ සසරේ දිකට ගමන් කිරීම ස්වභාවයයි. නිවන් අවබෝධ කරගන්නා තාක්කල් මේ සංසාර ගමනේ ගමන් කිරීම සඳහා කරුණු සම්පූර්ණ කරපු පුද්ගලයන් නැවත නැවතත් දිගට ගමන් කරනවා. ඒක ස්වභාවයයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කයක් බඹයක් පමණ වූ මේ කය තුලම මේ ලෝකයේ පිළිබඳව විස්තර කරනවා මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ විශේෂයෙන් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව කය පිළිබඳව ඒ වගේම වේදනාව පිළිබඳව චිත්ත පිළිබඳව ඒ වගේ මේ ධර්මයේ පිළිබඳව මනා සිහිවෙන් යුක්තව සිත වෙනත් අරමුණු වලට යා නොදී මනා ලෙස බැහැරට සිත යන්නට නොදී මනා ලෙස එක අරමුණක පිහිටවා මේ සතර පිළිබඳව මනා අවබෝධය සිහිය ලබා දීම මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළින් සිදු වෙනවා විශේෂයෙන් නාම රූප පිළිබඳව නැවත නැවත මෙනෙහි කරමින් මේ සතිපට්ඨාන හතර පිළිබඳව කායානුපස්සන, ඒ වගේ වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ කාරණා පිළිබඳව විශේෂයෙන් නාම රූප අලලලලා නාම රූප පිළිබඳව නිතර නිතර සිහිය ඇති කිරීම සතිපට්ඨානය තුළින් සිදු කරනවා. ඒ වගේම තමා මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ මේ කාරණා හතරට අදාළව තව ස්කන්ධ ධාතු එවැගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිර්වාණ විඥාන සමත විදර්ශනා නීවරණ ආයතන බොජ්ජංග ආදී මේ කාරණා සියල්ලක්ම සාකච්ඡා වෙන එකම සූත්‍රයේ හැටියට මේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. අපි බලමු කෙටියෙන් ගත්තොත් මා මුලින් සඳහන් කළ පරිද්දෙන් මා බලාපොරොත්තු වන්නේ මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සාරාංශය කෙටියෙන් හඳුන්වලා ඒ අනුව සත්‍යය පිරිසුදු වෙන ආකාරය, දුක් දුම්නස් නැති කරගන්න ආකාරය, ඥාන මාර්ගය උපදවා ගන්න ආකාරය, නිවන් සාක්ෂාත් කරගන්න ආකාරය කාරණා පැහැදිලි කිරීම. ඉතින් ඒ නිසා අපි බලමු කෙටියෙන් මේ කාය අනුපස්සන. ආස්වාස, ප්‍රාස්වාස කිරීම, හුස්ම ගැනීම, හුස්පිට කිරීම මූලික කරගෙන එය මනා සිහියෙන් යුක්තව කල්පනාවට අරගනිමින් කය ගැන මෙනෙහි කිරීම සඳහන් කරනවා කායානුපස්සනාව කියලා. එතකොට ඒ කය ගැන සිතනකොට මෙනෙහි කරනකොට ඒ තුල සත්‍යයක් පුද්ගලයක් ආත්මයක් වශයෙන් ගන්න දෙයක් නැහැ. ස්ථිර වශයෙන් මමය මාගේය කියලා ගන්න දෙයක් නැහැ. එතකොට කය ගැන මෙනෙහි කරමින් කය ගැන අවබෝධයක් ලබා දීම කාය අනුපස්සනාවෙන් සිදු කරනවා. එය සිත බැහැරට යා නොදී ඒ කර්මුණක තබාගෙන. මා තවදුරටත් ඉදිරියේදී විස්තර කරනවා. ඒ වගේම වේදනා අනුපස්සනාවෙන් අපේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්නා වූ අරමුණු දුක්ඛ සහගත වෙන්න පුළුවන් සුඛ සහගත වෙන්නත් පුළුවන් අදුක්ඛම සුඛ වෙන්නත් පුළුවන් සාමිස දුක සාමිස සුඛ නිරාමිස දුක, නිරාමිස සුඛ වෙන්නට පුළුවන්. සාමිස අදුක්කම සුඛ, සාමිස නිරාමිස දුක වෙන්නට පුළුවන්. ඉතින් ඒ ගන්නා වූ ඕනෑම වේදනාවක් එය සංහාවෙන් යුක්තව ගන්නේ නැතුව ඒ වේදනාවක් පමණක්මයි. මොකද එය ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ. අනාත්මයි. වේදනාව හට ගැනීමට හේතුවක් තිබෙනවා. හේතුව නැති වුනහම වේදනාවක් නැති වෙනවා. ඒ නිසා මේ වේදනාවක් පමණයි මේ තුලත් රූපාදී වශයෙන් ගත යුතු දෙයක් නැහැ. ඒ වගේම පුද්ගලයෙක් වශයෙන් ගත යුතු දෙයක්ුත් නැහැ. ඒ වගේම සත්‍යයක් වශයෙන් ගත යුතු දෙයක්ුත් නැහැ. අනාත්මයි. ස්ථිර වශයෙන් පවතින දෙයක් නෙවෙයි. ඒ වගේම චිත්තානුපස්සනාව සඳහන් කරන්නේ සිතේ. පුද්ගලයෙක් වේවා, බාහිර වස්තුවක් පිළිබඳව වේවා රාගය නැති කරමින්, ද්වේෂ හිත නැති කරමින්, මෝහ නිසිත නැති කරමින් සිතට නොයෙකුත් එන සිතුවිලි පිළිබඳව යථා අවබෝධය ඇති කරගන්න. ඒ වගේම ධම්මානුපස්සනාව හැටියට සඳහන් වෙනවා මේ පංච නීවරණ ධර්ම, නිවන වහන, නීවරණ ධර්ම, කාමච්ඡන්ද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡ මේ කාරණා ටික. ඒ වගේම බොජ්ජංග, ඒ වගේම ධාතු පිළිබඳව, ඒ වගේම පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ ධර්ම කාරණා පිළිබඳව යථා අවබෝධය ලබා දෙමින් නැවතත් මේ නාම රූප පිළිබඳව යථා සිහිය ඇති කිරීම සිදු කරනවා. එතකොට මා මේ කාරණා කීපෙම සඳහන් කරන්නට යෙදුනේ කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මේ කාරණා හතරෙන්ම සිදු කරනු ලබන්නේ මේ අපි සාරාංශයක් හැටියට ගත්තහම මේ සතර සතිපට්ඨානය තුලින් කයත් මනසත් මූලික කරගෙන මේ නාම රූප පිළිබඳව යථා ස්වභාවයේ නැවත නැවතත් නැවත නැවතත් හැම වෙලාවෙම මිනිස්යාගේ සිතේ පුහුණු කිරීම ඇති කිරීම යථා සිහිය ඇති කිරීම එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා මේ කය මේ ශරීරය මේ රූපය කවුරුවත් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි කවුරුත් සකස් කරපු දෙයක් නෙවෙයි කාගේවත් උමනාවල සකස් වුණු දෙයක්ුත් නෙවෙයි මෙය පුරාතන කර්මයෙන් හටගත් දෙයක් ඒ වගේම තමා ඒ කර්මය විඳීම සඳහාම නිර්මාණය වුණ දෙයක් ඒ නිසා මේ තුල පුද්ගලයෙක් වශයෙන් සත්ත්ව වශයෙන් ආත්ම වශයෙන් කිසිවක් නැහැ මා තවදුරටත් මේ පැහැදිලි කරන්නම් දැන් අපි පුජ්‍යලයක් දැක්කත්, මිනිස්සෙක් දැක්කත්, සතෙක් සිව්පාවෙක් දැක්කත්, සත්වයා, පුජ්‍යලයා ආදී වශයෙන් සඳහන් කරනවා. දැන් මේ කායානුපස්සනාව තුළදී බුදුරජාණන් වහන්සේ කාරණා උගාක් පැහැදිලි කරන මේ ආස්වාස ප්‍රාස්වාස කිරීම මූලික කරගෙන කය ගැන මෙනෙහි කිරීම. එතකොට ඊට අමතරව ඊට අමතරව ශරීරයේ තිබෙන දෙතිස් කුණප පිළිබඳව ඒ වගේම ධාතු පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව ඒ වගේම නව සීවතිකය පිළිබඳව මේ කාරණා ටිකක් ඔක්කොමත් එක්කම සඳහන් කරනවා මේ ශරීරය සත්‍යයක් වශයෙන් ගන්නට දෙයක් නැහැ පුද්ගලයෙක් වශයෙන් ගන්නට දෙයක්වත් නැහැ එය අනාත්මයි කියන කාරණේ මිනිස්සු ලෝකේ දිහා බලන්නට පුරුදු වෙලා තිබෙන්නේ ආත්ම වශයෙන් ඒක තමයි ස්වභාවය ආත්ම වශයෙන් තමයි ස්ථිර වශයෙන් බලන්නට පුරුදු වෙලා තිබෙන්නේ හැබැයි මේ සතිපට්ඨානිය තුළින් පුරුදු පුහුණු කරනවා අර්ධන් හේතු අනුව හටගත්ත දේවල් ඒවා සංස්කාර. එකතුන දේවල්, එකතු කරගත්ත දේවල්. එතකොට මේ හැම දෙයක් දිහාම පුද්ගලයා බලන්නර පුරුදු වෙලා තිබෙන්නේ නිවෙනින් මෙහා තිබෙන මේ භෞතික ලෝකයේ සියල්ලක් පිළිබඳවම මේ ආත්ම දෘෂ්ටියෙන් යුක්තව මමය මාගේය ස්ථිර වශයෙන් පවතිනවා කියන මේ සිතුවිල්ල. බුදුරජාණන් වහන්සේ මේ කතිපත්තාන සූත්‍ර දේශනාව තුළ මෙතනදී මේ කායानुපස්සනාව තුළදී පැහැදිලි කරනවා මේකෙන් පුරුදු කොහොළු කරනවා පුද්ගලයාට මේ කාය අනුපස්සනාව තුළින් මේ සංකත සකස්සෝ සංස්කාර ධර්මයන්ගේ ආත්මීය වශයෙන් ගන්නට දෙයක් නැහැ අනාත්මයි. ස්ථිර වශයෙන් පවතින්නේ අනාත්මයි. මා තවදුරටත් ඒ පැහැදිලි කරන්නම්. දැන් අපි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ උපාදානස්කන්ධ පහේ එකතුවට පුද්ගලයා, මනුස්සයා කියනවා. මෙතන මේසයක් තිබෙනවා. මේ මේසය කියලා අපි සම්මුතික වශයෙන් හඳුන්වනවා. සම්මුතික වශයෙන් මේ මේසය කියලා හැඳින්නුවාට ඇත්තටම අපි මෙහි පරමාර්ථ හැටියට ගත්තොත් එහෙම විදර්ශනා හැටියට ගත්තොත් එහෙම මා මේ සූත්‍රව කාරණයක් පැහැදිලි කරන්න අවශ්‍ය මේ සූත්‍රය තුලදී සමත විදර්ශනා කියන කාරණා දෙකම සාකච්ඡා වෙනවා. එයත් මේ සූත්‍රයේ තිබෙන විශේෂත්වයක්. එතකොට අපි සම්මුතික වශයෙන් ගත්තහම මේසයක් වුණාට විදර්ශනා විදර්ශනාව කියන්නේ නුවණින් දැකීම. යථා ස්වභාවය දැකීම. මෙතන තිබෙන්නේ ඇන ටිකක්, ලී කැබලි ටිකක්, තේන්තු ටිකක්. එකින් එක අයින් කරාම. එතකොට අපිට මේසයක් කියලා කියන්නත් පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි දැන් පුද්ගලයා ගත්තත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ උපාදානස්කන්ධ පහක එකතුවට පුද්ගලයා නැත්තම් නාම රූප. ඔබට නමක් තිබෙනවා. මේ සම්මුතික සමාජය තුළ ගනුදෙනු කරන්න, කතා බහ කරන්න සම්මුතික වශයෙන් අවශ්‍ය නිසා විවිධ නම් තිබෙනවා. හැබැයි අපි මෙහි යථාර්ථය ගත්තොත් මේ තුල තිබෙන්නේ අපි උපංච උපාදානස්කන්ධ වශයෙන් ගත්තොත් මේ රූපේ බෙදනකොට වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ නාම රූප කොටස් දෙකක්. ඒකට මේ දෙකේ එකතුවට අපි කියනවා පුද්ගලයා මනුස්සයා කියලා සම්මුතික වශයෙන් සඳහන් කරනවා. නමුත් ඒ වගේම මේ රූපය ගත්තහමින් පසුව බුදුරජාණන් වහන්සේ අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා කචෝ මන්සන් නහාරු අට්ටි අට්ටි විද්‍යා වක්කං හදයන් යතනං කිලෝමකම් පියකම් පප්පාසං ආදී වශයෙන් දෙතිස් කුණප කොටස් 32ක් මේ සූත්‍රයේම මුලම බුදුරජාණන් වහන්සේ උදාහරණයකින් පැහැදිලි කරනවා නුවණති පුජ්‍යලයේ මුව බැඳලා තිබෙන බෑගයක් විවර කරලා බලනකොට ඒ තුල තිබෙන කල මුං මෑ සහල් wen wen වශයෙන් හඳුනා ගන්නවා වගේ නොනති පුද්ගලයන් විසින් මේ රූපයෙන් වට වෙලා තිබෙන මේ හැමින් වට වෙලා තිබෙන මේ මේ සංඥාව තුල තිබෙන ඇස් කෙස් ලොම් නිය දස් සම්මස් නහර ඇට ඇට මිදුළු වකකොඩු අදවත අක්මා වතුණු බහන් නොදිරු ආහාර මල මූත්‍ර සෙම කෙල සොටු ආදී මේ සියල්ලක් මේ කොටස් 32ක් මේ ශරීරයේ තිබේ. ඉතින් ඒ නිසා ඒ 32 හටගත්තේ මොන වගේන්ද? ආහාරයෙන්. කබලින්ක ආහාර ආහාරය නිසායි මේ කොටස් 32 හටගත්තේ. හේතුවක් තිබෙනවා. එතකොට ආහාරය ගත්තොත් එහෙම ආහාරය ස්ථිර වශයෙන් පවතින දෙයක් නෙමෙයි. ඒ අනාත්මයි. ආහාරයෙන් හටගත්ත දෙයක් තමයි මේ මම දැන් සඳහන් කරේ කොටස් 32. මේ ශරීරයේ තිබෙන 33 කුණප කොටස් 32. එතකොට ඒ නිසා ආහාරය ස්ථිර වශයෙන් පවතින එය අනාත්ම නම් ඒකේ ආත්මයක් නැතිනම් මේ ඒ තුලින් හටගත්ත මේ කොටස් සිද්දකින් යුක්ත රූපය ගත්තහමත් ඒක අනාත්මයි. ආත්ම වශයෙන් ගන්නට පුළුවන් කමක් නැහැ. එතකොට අපි ඔබට විවිධ නම් තිබුණාට පුද්ගලයා මිනිස්සයා කියලා හැඳින්නුවාට අපි මේ සතිපට්ඨානිය තුල දිබුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරන්නේ මෙතන ඇත්තටම තිබෙන දෙතිස් කුණ පොලෙන්ක කොටස් 32ක් තිබෙනවා. ආහාර වලින් සකස් වෙනවා. ඒ වගේම උපාදානස්කන්ධ වලින් ගත්තොත් උපාදානස්කන්ධ පහක එකතුවක් මේ තිබෙනවා. ඒ වගේම ධාතු වලින් ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ධාතු වල එකතුවක් මේ තිබෙනවා. ඒ වගේම තවත් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ බලන් දෙකට සඳහන් කරන නව සීවතික. මේ ශරීරය මිය ගියාට පස්සේ දවස් දෙක තුන ආදී වශයෙන් ශරීරය ඉදිමිලා කුණු වෙලා ඊට පස්සේ ශරීරය විනාශ වෙන හැටි ඇට කැබලි වලට කැඩිලා බිඳලා යන හැටි සත්වයින් මේ ශරීරයේ කොටස් කඩාගෙන යන හැටි මේ ආදී වශයෙන් ශරීරයේ තිබෙන ස්වභාවය. එතකොට මේ තුලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ එතකොට සත්වයක් නැහැ පුද්ගලයෙක් කියලා දෙයක් නැහැ මමයේ මාගේ කියලා දෙයක් නැහැ මෙතන තිබෙන්නේ අනාත්ම දෙයක්. සංඥා පුද්ගල සංඥාවක් තිබෙන්නේ මේ සිතේ ඇතිවෙන පුද්ගල සංඥාව නැති කර ගැනීම මේ කායනුපස්සනාවෙන් සිදු කරනවා. පුද්ගලයෙක් ඉන්නවා, මම ඉන්නවා, අහවලා ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා ආදී වශයෙන් ඇති කරගන්න පුද්ගල සංඥාව. මොකද මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ ඇත්තටම ගත්තොත් මම කියන දැන් ඔබ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා එනවා ඉන්නවා මම මේ මම නේද කියලා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ නිතරම සිහිපත් සිහි කරන්න කියන්නේ මෙතන තිබෙන්නේ දෙතිස් කුණප ටිකක්. උපාදානස්කන්ධ ටිකක්. ධාතුවල එකතුවක්. එතකොට මේ දෙතිස් කුණව ගත්තත් ආහාරේ සකස් වෙනදී. ආහාරය කියන්නේ ස්ථිර පවතින දෙයක් නෙවෙයි. ඒ නිසා ස්ථිර වශයෙන් මම කියලා කෙනෙක් මගේ කියලා දෙයක් නැහැ. ඒ නිසා අනාත්මයි. මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දැන් අජත්තං වා කායේ කායානුපස්ස විහෙරති ඒක Taman තුලින් දකින්නට අවශ්‍යයි. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. Taman තුලින් දකින්නට අවශ්‍යයි. ඒ වගේම බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. මේ අනුන් තුලිනු බාහිරිනුත් දකින්න. ආධ්‍යාත්මෙන් දකින්නටත් අවශ්‍යයි, බාහිරින් දකින්නට අවශ්‍යයි. මොකද හුඟක් අය මේ කාරණාව බාහිරින් දකිනවා. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. බාහිරින් දකිනවා. හැබැයි ආධ්‍යාත්මයෙන් තමා තුළින් දකින්නේ නැහැ. දැන් අපි මා මුලින් සඳහන් කළ කාරණා ටිකම ගත්තොත් බාහිර පුද්ගලයෙක් දිහා දකිනවා සමහර අය සිත මේ ආකාරයෙන් සිත පිළිබඳ අවබෝධය ඇති කරගෙන මේ උපාදාන ස්කන්ධ පහක එකතුව මේ ශරීරය මිය ගියාට පස්සේ මේ ආකාරයෙන් සිදුවන්නේ ඉදිමිලා යන ආකාරය විනාශ වෙන ආකාරය බාහිරින් දකිනවා හැබැයි තමන් තුළින් මේක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අජ්ජත්සං වාකායේ කායානුපස්සී විහෙරති ආධ්‍යාත්මයේ තුලිනු තමන් තුළිනුත් මේක දකින්නට අවශ්‍යයි. තමනොත් මේ ආකාරයෙන් මිය ගියාට පස්සේ මේ ආකාරයෙන් මේ ආකාරයෙන් මේ විදිහට සිදු වෙනවා. ශාරීරික විනාශ වෙන ආකාරය නව සීවිතකයට අනුව මම විස්තර කරන්න යන්නේ කාලයට. ඉතින් ඒ ආකාරයෙන් බාහිරලොත් මේක අනාත්මයි කියන එක ගන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි ආධ්‍යාත්මයෙන් මේක ගන්නට අවශ්‍යයි. දැන් අපි මේ කායानुපස්සනාව. එතකොට අපි වේදනාව අපි මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලින් ගන්නවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. එතකොට මේ වගේ ගන්නා වූ මේ අරමුණු ඒක සුඛදායි වෙන්නට පුළුවන් දුක්ඛදායි වෙන්නට පුළුවන් ඒ වගේම අදුක්කම සුඛ වෙන්නට පුළුවන්. උපේක්ඛ මැද මධ්‍යස්ථ සහගත වෙන්නට පුළුවන්. සාමිස සුඛ, සාමිස දුක, නිරාමිස සුඛ, නිරාමිස දුක ආදී වශයෙන් සූත්‍රය පැහැදිලි කරනවා. ඉතින් ඒ ඔය එකක් වෙන්නට පුළුවන්. හැබැයි මේ ගන්නා වූ ඒ වේදනාවන් එය වේදනාව කියන්නේ දැනීම. ඒ සුඛ වෙන්නට පුළුවන්, දුක වෙන්නට පුළුවන්, උපේක්ඛා සහගත වෙන්නට පුළුවන්. මේ දැනීමක් පමණයි. මොකද ඒක ඒක හටගන්න හේතුවක් තිබෙනවා. ඒ අපි ඇහෙන් රූප බලනවා, කනින් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ ආදී වශයෙන් ශරීරයෙන් ස්පර්ශ, දිවෙන් රස, ආහාර ගන්න. එතකොට මේ ගැනීමත් එක්ක තමයි අපිට ඇතිවන්නේ මේ වේදනාව. එතකොට මේ ගත්ත දේ ඇහත් රූපයත් එකතු වෙමින් නිසා ඇතිවෙනවා චක්කු විඥානය. ඒ ඇතිවෙන චක්කු විඥානය ඒක සුඛදායි වෙන්නට පුළුවන් දුක්ඛදායි වෙන්නට පුළුවන් උපේක්ඛා සහගත වෙන්නට පුළුවන් කුමන ආකාරයකින් හෝ මේ සූත්‍රය සඳහන් කරන ඒක අපි ඒක ගන්නට අවශ්‍ය වෙන්නේ මේ වේදනාවක් පමණයි. මොකද හේතුව ඒ ඇති වුණ දේ. රූපයක් ඇති වුණා නම්, ශබ්දයක් ඇති වුණා නම්, සෝනක් දරුණා නම් ඒ ඒ ඇති වුණ සියල්ලක්ම අර මා මුලින් සඳහන් කරපු කාරණට ආය නැවතත් ඇතුල් වෙනවා. මේ අනාත්මයි. අනාත් ස්ථිර පවතින දෙයකින් නෙවෙයි. වේදනාව ඇති වෙනවා ෂණිකව ආයිත් නැති වෙනවා. ඒකට හේතුවක් තිබෙනවා හේතුව නැති වෙනවා හේතුව නැතිනකොට මේකත් නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒ දැනුණු වේදනාව සුඛ වෙන්නට පුළුවන් දුක දුක්ඛදායකක් වෙන්නට පුළුවන්. ඒ ඇති වුණු වේදනාව ස්ථිර වශයෙන් පවතින එකක් නෙවෙයි. මේකත් අනාත්මයි. ආත්මීය වශයෙන් පුද්ගල වශයෙන් ගන්න දෙයක් නෙවෙයි. මොකද ඒ රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා මේ ගන්නා වූ දේවල් මේවා නිතරම බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ සූත්‍රයේදී අනිත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණාවලින් දකින්නට අවශ්‍යයි. මේක ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ. මොහොතක් පාසා වෙනස් වෙනවා. වෙනස් වෙන්න හේතුව මේවා සංකත ධර්ම. සංස්කාර හේතු අනුව හටගත් හේතු අනුව හටගත් ඒ වගේ ස්වභාවය ක්ෂණයක් පාසා වෙනස් වීම. ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ. මේ වෙනස් වීම සිදුවන්නේ කාලයත් එක්ක. එතකොට ක්ෂණයක් පාසා සිදුවේ. ඒ වගේම අනිත්‍ය නිසා දුකයි. දුක නිසා මොකද වෙන්නේ? මේක අනාත්මයි. ස්ථිර වශයෙන් නෑ මමේ මාගේ කියලා ගන්න දෙයක් නෑ. ඒ වගේම තමයි කානුපස්සන. සිතේ යම් යම් සිතුවිලි පුද්ගලයාගේ ඇති වෙනවා. ඔබ වාඩිලා ඉන්නකොට ඔබට ගුරුවරයෙක් ගැන, යාළුවෙක් ගැන කල්පනාවට එන්න පුළුවන්. ගුරුවරයෙක් ගැන කල්පනාවට ආවනම් ඔබට ඉගෙනු ගුරුවරයා පිළිබඳව අතීතයටම යනවා. ඒ වගේම තමයි ඒ ගුරුවරයා ඔබට හොඳින් සැලකුවා නම් ඒවා. ඒ වගේම ඔබට හොඳින් සැලකුවේ නැත්නම් උගන්වනකොට හෝ යමක් කියා දෙනකොට මිතුරාට හොඳින් සැලකුවා නම් ඒවත් නැවත නැවත සිහි වෙනවා. මේ ආදී වශයෙන් නොයෙකුත් සිතුවිලි සිතේ එනවා. එතකොට දැන් ඔබ ගුරුවරයා කෙරෙහි ඔබට ව්‍යාපාදයක් තරහාවක් ඇති වුණා නම් අතීතය පිළිබඳව සිහිපත් කරනකොට ඔබට සැලකුව විදිහ පිළිබඳව කල්පනා කරනකොට ඔබට සැලකුවේ මේ ආකාරයෙන් මේ ආකාරයෙන් කියලා එතකොට ඔබට ගුරුවරයා සිහිපත් වෙනවා ගුරුවරයෙක් ඉන්නවා කියලා සිහිතෙනවා ඉන්පසුව වෙන්නේ ඒ ගුරුවරයා පිළිබඳව රාග, ద్వේස, මෝහ සිතුවිලි. මේ තුන් ආකාරයෙන් සිතුවිලි. මම උදාහරණයක් ගුරුවරයා කියේක. ඔබ යාළුවෙක් වෙන්නත් පුළුවන්, අම්මා වෙන්නත් පුළුවන්, තාත්තා වෙන්නත් පුළුවන්. ඕනම දෙයක්. එතකොට ඒ පුජ්‍යලයා තනත්තා පිළිබඳව රාගයෙන්, ద్వේසයෙන්, මෝහයෙන් සිතුවිලි ඇති කරගන්නවා. අම්මා තාත්තා කියලා ඔබ හිතන් අම්මා තාත්තා. වචනය කියනකොටම අම්මා තාත්තා ඉන්නවා කියලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා කියන සංඥාව අපිට යනවා. මෙතනදී මේ පැහැදිලි කරන බුදුහාඳුරු මේ සංඥාව අයින් කරගත යුතුයි. අම්මා තාත්තා සම්මුතික වශයෙන් ඉන්නවා. සම්මුතික වශයෙන් ඉන්නවා ගුරුවරයෙක් සම්මුතික වශයෙන් ඉන්නවා. හැබැයි නැවතත් මම අය මුල සඳහන් කරනකොට අම්මා සම්මුතික වශයෙන් ඉන්නවා. එතකොට ඉන්න නිසා මොකද වෙන්නේ? අම්මා කියන සිතුවිල්ල අපිට යනවා. එතකොට අර බැඳීම ප්‍රියජනක ස්වභාවය ආයෙනවා. එතකොට අම්මා නැති වුණොත් තාත්තා නැති වුණොත් මොකද වෙන්නේ? ප්‍රිය විප්‍රයෝගය. ප්‍රියන්ගෙන් වෙන්නේ මේ දුක ඇති වෙනවා. එතකොට ඒ නිසා දැන් ගුරුවරයා ගැන ගත්තත් එහෙමයි තරහ සිතුවිල්ලක් එන්න පුළුවන්, වේද සිතුවිල්ලක් එන්න පුළුවන්, මෝහ සිතුවිල්ලක් එන්නත් පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා නැවතත් අම්මා ගුරුවරයා තාත්තා කියලා දකිනකොට හිතනකොට ඉන්නවා කියලා නැවත නැවතත් මෙනෙහි කරන්න මේ උපාදානස්කන්ධ පහක එකතුව විදර්ශනාව මේ ධාතු කොටස් වල එකතුවක් මේ ආහාර වලින් සැකසුණ ආහාර වලින් නිර්මාණය වුණ කුණප දෙක කොටස් 32ක මේ එකතුවක් ඒ ඒ සංඥාව නිතරම සිතට ගන්නට කියන එකයි ඒ සංඥාව නිතරම කියන්නට අවශ්‍යයි ඒ මෙය අපි අවබෝධ කරගත්තාට මදි බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන භාවනාව තුළින් පැහැදිලි කරන්නේ මෙය නැවත නැවතත් නැවත නැවතත් කය පිළිබඳව සිත පිළිබඳව ධර්මයේ පිළිබඳව වේදනාව පිළිබඳව මෙනෙහි කරන්න නැවත මේක සිත බැහැරට යා නොදී අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා සම්මුතික වශයෙන් ගුරුවරයෙක් ඉන්නවා හැබැයි මෙය අපි යථා ස්වභාවය දකින්නට ඕනේ සංඥාවක් පමණයි පුද්ගල සංඥාවක් පමණයි එතන පුද්ගලයෙක් කියලා දෙයක් නැහැ සත්‍යය කියලා දෙයක් නැහැ. ආත්මය කියලා දෙයක් නැහැ. ආහාර විනාශ වෙනවා නම් ආහාර ආත්මයක් නැත්නම් ආහාර වලින් සකස් වුණ රූපයටත් ආත්මයක් තියෙන්න පුළුවන්කම නැහැ කියන සිතිවිල්ල ගන්න නැතිනම් වෙන්නේ අපි ගුරුවරයා පිළිබඳව අර විදිහට හිතනකොට මෙතන තියෙනවා පුද්ගලයෙක් ඉන්නවා කියන ගීවීමෙන් ගන්නකොටම රාගය, ద్వේෂය, මෝහය මුසු වෙච්ච සිතුවිලි සමුදායක් අපේ සිතේ ඇති වෙනවා. අපි කොයි වෙලාවෙ කල්පනා කරත් කුමන දෙයක් හෝ පිළිබඳවම රාග දේශ මොහ සිතුවිලි සමුදායක් ඇති වෙනවා. ඒකම බලපානවා නැවත සසර දිගට ගමන. මම මේ කෙටියෙන් සඳහන් කරන්නේ ඒ වගේම අපි ගත්තොත් අවසාන කාරණේ ධම්මානුපස්සන. පංච නීවරණ ධර්ම පිළිබඳව, සත්‍ය බොජ්ජංග පිළිබඳව, ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව, ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව, ඒ වගේම පංච උපාදානස්කන්ධ පිළිබඳව යථා අවබෝධය ඇති කරගන්නට අවශ්‍යයි. මම කාරණා දෙකක් නම් පංච නීවරණ ධර්ම. පංච නීවරණ ධර්ම වලින් නිවන වැහිමයි. කෙටියෙන්ම කියනවා නිවන ආවරණය කරනවා. එතකොට අපි ගත්තොත් කාමච්ඡන්ද. කාමච්ඡන්ද. එතකොට මේ ඉන්ද්‍රියන් ඇස කනනාසය දිව ශරීරය ඉන්ද්‍රියන් කම්සප පස් කම්සප පිනවීමට තිබෙන කැමැත්ත එතකොට ඇතම්මයි හුඟක් වර්තමානයේ සඳහන් කරන කාරණේ තමයි දැන් බලන්න කාමච්ඡන් රැකියා කරනවා මුදල් හොයනවා ආර්ථිකය හොයන්නේ මේ ඉන්ද්‍රියන් සතුටු කරන්නේ පිනවන පස්කම් සැප කාමච්ඡන් එතකොට කාමයට කැමති වීම සමහර අය සිල් ගන්නවා භාවනා කරනවා පින්කම් වල යොමු වෙනවා සමහරු දැක්කාම අපිට කරන්න කාලයක් නැහැ ඉතින් අපිටත් තිබුණා හොඳයි අපිට ඉතින් බෑනේ අපිට දරුවන් පෝෂණය කරන්න තිබෙනවා දරුවන් රැකියා කරන්න ඕන මුදල් හොයන්න ඕන නොයේකුත් හේතු කාරණා ඒ හේතු කාරණා හදාගන්නවා කියන්නේම මේ අර මේ නීවරණ වලට කාමච්ඡන්දයට යට වෙලා වහල් වෙලා. ඉතින් ඒකට මේ අනිත් නීවරණ ධර්ම හතරත් එහෙමයි. තීන විද්ද, ව්‍යාපාද, උද්දච්ච, කුක්කුච්ච, සිත අලසකමටපත් වීම, ව්‍යාපාදය. එතකොට මේ වහල් වෙලා. ඒ වහල් බවින් මිදෙන්න මේක අවබෝධ කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේත් එහෙම හිතුවනම් බෝසත් අවදීයේදී රාතන් වහන්සේලාත් හිතුවනම් අද රාතන් වහන්සේලා නැ බුදුහාඳුර පහළ වෙලා නැහැ. බුද්ධත්වයේ ලබලා නැහැ. මොකද ඒකට අපි වෙලාවක් වෙනකම්. අද කරන්න පුළුවන් කමක් නැහැ. අද මේ වැඩේ තිබෙනවා. අපිට විහාරස්ථානෙට යන්න විදියක් නැහැ. සිල් ගන්න, භාවනා කරන්න මේ මේ. එතකොට අර ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ මේ මේ නීවරණ ධර්මයන් වලට හසු වෙලා තිබෙන. වහල් වෙලා තිබෙන. මේක යථා ස්වභාවයේ තේරුම් අරගෙන මේ වහල් බවින් මිදෙන්නට කිය. මිදෙන්නට ධම්මානුපස්සනාව අවශ්‍යයි. එතකොට පංච උපාදානස්කන්ධක මම මුලින් පැහැදිලි කරා, රූපය පැහැදිලි කරා. ඒකට වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. අසකඩනාසයේ දිව ශරීරයේ කියන මේ ඉන්ද්‍රියන් වලින් ගන්නා වූ මේ අරමුණු සංහාවෙන් යුක්තව ගත්කල ඇතිවන ශක්ති විශේෂයක් තමා වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන්නේ. එතකොට මේක යථා ස්වභාවයෙන් දකින්නට අවශ්‍යයි. ඒක සතුරුදායකක් වෙන්නත් පුළුවන්, දුක්ඛදායකක් වෙන්න කොහොම වුණත් සංහාවෙන් යුක්තව ගත්තා. තණ්හාවෙන් ගන්නවා නම් වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම හතර ගොඩ නැගෙනවා ගොඩ නැගුණා පස්සේ ඒවා නැවත නැවතත් ඒ වගේම පෝෂණය වෙනවා වේදනා ඇස කන නාසය දිව ශරීර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ වගේම නැවත නැවතත් පෝෂණය වෙනවා ඒ නිසා නැවත නැවතත් සසර ගමන් කරනවා රූපය පමණක් නැතිව අපි භවයෙන් භවයට ගමන් කරනවා කියන්නේම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ආරම්භ කරපු ඇති කරගත්ත මේ හතර අර රූපයක් එක්ක එකතු කරගෙන මේවා නැවත නැවතත් අර ඉන්ද්‍රියන් වලින් අරමුණු අරගෙන පෝෂණය කරමින් ගමන් කරමින්. ඒ නිසා මේ ධම්මානුපස්සනාවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ කාරණා පිළිබඳව. මා කාරණා කීපයක් උදාහරණට ගත්තේ යථා ස්වභාවය. මේකට වහල් නොවි යථා ස්වභාවය අවබෝධ කරගන්න. එතකොට කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා මේ කාරණා ටික. එතකොට මම කෙටියෙන් සඳහන් කළේ පොඩි කාලය ඇති. එතකොට මම පැහැදිලි කරනවා මේ කෙටි කාලය තුලදී දැන් මම මුලින් සඳහන් කරා මේ ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ආදී වශයෙන් සත්‍යයන්ගේ පිරිසුදු බව සඳහා ශෝක පරිදේවන් නික්මවීම සඳහා දුක් දුම්නස් නිවා කිරීම සඳහා ඒ වගේම ඥාන මාර්ගය උපද්වා ගැනීමට නිවර් මාර්ගය සාක්ෂාත් කර ගැනීමට මේ කොහොමද මේ සතිපට්ඨානේ ඉවහල් වෙන්නේ කියන කාරණේ. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පවස්සර මිදම් වික්කවේ චිත්තං මේ සිත ආවස්සරෙන් පිරිසිදුයි. පංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිත්තා. ආගන්තුකින් බාහිරින් එන සිතුවිලි වලින් තමා මේ සිත අපිරිසිදු වෙලා තිබෙන්නේ. මේක ආරම්භයෙන් පිරිසිදුයි. බාහිරින් කිව්වේ අපි අසකනාසය, දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ගේ. එතකොට මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්නා වූ අරමුණුත් එක්ක තමයි මේක කිලිටි වෙලා තිබෙන්නේ. නැත්නම් ආරම්භයෙන් සිට පිරිසිදුයි. එතකොට ඒවා කිලිටි වෙන්නේ කොහොමද? ආපහු ආයෙත් අර මේ සතර සතිපට්ඨානට යන්න වෙනවා. අපි පුද්ගලයෙක් වෙන්නට පුළුවන්, රූපයක් වෙන්නට පුළුවන්, වස්තුවක් වෙන්නට පුළුවන්, දකිනවා, කනට ඇහෙනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ ඇඟෙන් ස්පර්ශ කරනවා. පුද්ගලයෙක් වෙන්නට පුළුවන්, වස්තුවක් වෙන්නට පුළුවන්. ඇහෙන් අපි රූපයක් දැක්කනම් රූපය Taman කැමති රූපයක් නම් ඒ රූපය පිළිබඳව ඇතිවෙන චක්කු විඥානය ඇලෙන එකක් සුඛදායි එකක් අකමැති නම් අටිග ගැටෙන එකක් වෙනවා හැබැයි අපි ඇලෙන්නේ ගැටෙන්නේ ඇයි මෙහි අනා ආත්ම වශයෙන් දෙයක් කුජලයක් වශයෙන් දෙයක් සත්‍යයක් වශයෙන් ඉන්නවා කියලා කල්පනා කරන නිසා ඒකයි මම මුලින් උස්සනන්නේ සංඥාවක් පමණයි වස්තුවක් හෝ කුජලයේ සංඥාවක් ඒ තුල නැවතත් බුදුහාඳුර සඳහන් කරන්නේ එතකොට හිතන්න ඕනේ මේක ප්‍රායෝගික පැත්ත මම සඳහන් කරා. මෙතන තිබෙන්නේ නැවතත් ධාතු කොටස් වල එකතුව, උපාදානස්කන්ධ පහක එකතුව. මේ ශරීරය මිය ගියාට පස්සේ මේ ආකාරයෙන් සිදුවන්නේ. ඒක බාහිරින් වේවා, අධ්‍යාත්මින් වේවා. ඒ වගේම මේ කුණ 32ක මේ එකතුවක් තිබේ. එතකොට ඒ කොටස් 32 ඇදලා තිබෙන්නේ කෙස්ලොම් නියද සම්මස්නාහතික නැවතත් අර ස්ථිර වශයෙන් පවතින්නේ නැති අනාත්ම වන ආහාරය. ආහාරනේ කබලින්ක ආහාරය නිසා. එතකොට ඒවා ඒ ආකාරයෙන් ගන්නකොට පටිගයක් ඇති වෙන්නෙත් නැහැ, සංහාවෙන් ගන්නෙත් නැහැ. ඒක සම්බන්ධව සුඛදායි සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ චක්කු විඥාන. මොකද ඒ ගන්න සිතුවිලිත් එක්ක තමයි ආපහු බාහිරින් එන ඒවත් එක්ක තමයි මා මුලින් සඳහන් කළා වගේ මේක තණ්හාවෙන් ගන්නකොට කර්මය ඇති වෙන්නේ. එතකොට ඒ කර්මය හේතු කොටගෙන මොකද වෙන්නේ? සසර නැවත නැවතත් ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ නිබ්බේධික පරයය සූත්‍රය තුල කතමෝච වික්කවේ කම්මානං නිදාන සම්භව මහණෙනි මේ සසරි දිගට පුජ්‍යලයා අරගෙන යන කර්මය කුස්තිම් පව් අකුසල් නිදානෙ වෙන්නේ මොකද්ද? පස්සෝ වික්කවේ කම්මානං නිදාන සම්භව ස්පර්ශයයි මහණෙනි. ස්පර්ශ කියේ මොකද්ද? ඇහෙන් රූප කනින් ශබ්ද නාසයෙන් ගඳ සුවඳ ආදී වශයෙන් ශරීරයෙන් ස්පර්ශ අරමුණු අරගෙන මේවා නැවත නැවතත් නැවත නැවත මෙනෙහි කරලා ඒවා තණ්හාවෙන් යුක්තව ගත්කල තණ්හාවෙන් යුක්තව ගත්කල මොකද වෙන්නේ අල්ල ගන්නවා තණ්හාවෙන් යුක්තව ගත්කල එතකොට ඒවත් එක්ක එක්ක ගැටෙනවා එක්ක ඇලෙනවා ඉතින් කෙලෙස් නිර්මාණය වෙනවා සිත අපිරිසිදු වෙනවා පුද්ගලයා අපිරිසිදු වෙනවා සසර දිගට ගමන් කරනවා. තව පැත්තකින් අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ භවයට හේතුව තණ්හා. තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව. එතකොට තණ්හාව ඇති වෙන්නේ අරවා පිළිබඳව අරගන්නා වූ අරමුණු පිළිබඳව ඇලීමෙන් හෝ ගැටීමෙන්. අභින්දයන් වලින් ගන්න අරමුණු. එතකොට ඒකත් එක්ක තණ්හාව ඊට පස්සේ අපි තණ්හාව නිසාම අල්ල ගන්නවා. උපාදානය කරනවා. අල්ලා ගැනීම නිසා මොකද වෙන්නේ? භවය ඇති වෙනවා. ඔන්න සසර ඇති වෙන ආකාරය. භවය ඇති වීම නිසා මොකද වෙන්නේ? ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, අප්පේහි සම්පයෝග, පීහි විප්පයෝග. අන්න නැවතත් අර මේ සූත්‍රයේ පැහැදිලි කරන දුක් දුම්නස් ඇති වෙන ආකාරය. පුද්ගලයාට. ඊට පස්සේ මේවා අපි අර විදිහට ගන්නවා නම් මම මුලින් සඳහන් කළ පරිද්දෙන් මෙතන තිබෙන්නේ ධාතු කොටස් ටිකක්, උපාදානස්කන්ධ ටිකක්, මෙතන තිබෙන්නේ කුණපති කොටස් 32කින් හැදුන්නත් මේ රූපයක් තිබෙන්නේ. ඒකත් හැදිලා තිබෙන්නේ මේ ආහාර වලින් ස්ථිර පැවැත්මක් නැහැ. හේතුවක් තිබෙනවා, හේතු නැතිනකොට විනාශ වෙනවා. ඒ නිසා පුද්ගල සංඥාවක් තිබෙන්නේ. මේකේ තණ්හාවෙන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා අල්ල ගන්න දෙයක් නැහැ. උපාදානීය කරන දෙයක්. උපාදානීය කරන දෙයක් නැහැ කියනකොටම භවයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඉන්පසුව නැවත නැවතත් අපි පියෙහි විප්පයෝගෝ. දෙමව්පියන් හරි සහෝදර සහෝදරියක් හරි තමන්ගේ හිත මිතුරෙක් හරි වෙන්නේ. ඇයි වෙන්න උනේ? ඒක අපි තණ්හාවෙන් යුක්ත උපාදානේ කරපු නිසා. උපාදානේ කරන්නේ ඇයි මේක? අපි තණ්හාවෙන් යුක්තව මේක අර යථා ස්වභාවය කය පිළිබඳව, රූපය පිළිබඳව යථා ස්වභාවය ගන්නේ නැති නිසා. ගන්නවා නම් පියෙහි විප්පයෝගක්, අප්පියෙහි සංපයෝගයක්, ඉච්ඡිතලාභ, මේ පංච උපාදානස්කන්ධා දුක්ඛ මේ දුක් දුම්නස් කිසිවක් එන්නේ නැහැ. ඉතින් ඒක ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙය බාහිර අපි අජත්තං වා කාය කායනුපස්සී විහෙරති මේක තමන්ගේ ආධ්‍යාත්මය තුලින් දකින්නට අවශ්‍යයි අපිට වේදනාවක් ශරීරය රෝගයක් හටගෙන නැත්නම් තුවාලයක් හටගෙන වේදනාවක් එතකොට එතෙන්දි කල්පනාවට ගන්නට අවශ්‍යයි නිතරම මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේ මේ වේදනාවක් මේක මේ උපාදානස්කන්ධ පහේ ඇති වුණ වේදනාවක් වේදනාවට හේතුවකුත් තිබෙනවා මේක ස්ථිර වශයෙන් පවතින දෙයක් නෙවෙයි ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා උපාද වෙනවා ආපහු විඳිලා විනාශ වෙලා යනවා එතකොට මේක බාහිර වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආධ්‍යාත්මික වශයෙන් පුද්ගලයා පුද්ගලයාගේ Tamanට ගන්නට අවශ්‍යයි ඒ වගේම සත්‍ය සසර සැරිසරන්නේ අපි ඔබ හැමදෙනාම මේ සත්‍යෝ සසර සැරිසරන්නේ ආස්වාදයන් නිසා. කාම, රූප, අරූප මේ භවත්‍රේ. කාම, රූප, අරූප මේ භවත්‍රේ තිබෙන කුමන දෙයක් පිළිබඳව හෝ අපි නන්දි රාගයක් ඇති කරගන්නවා නම්, කැමැත්තක් ඇති කරගන්නවා නම් ඒක තමයි අපි ආස්වාදයේ හැටියට සඳහන් කරන්නේ. ඉතින් ඒ ආස්වාදයේ නිසාම තමයි ආස්වාදයයි මෙසේ සසරේ අපි දිගට අරගෙන යන්නට ඇති කරවන්නේ පෙරඹීමක් ඇති කරවන්නේ. එයා අපි නන්දිය කියනවා නැත්නම් සංහාව කියලා සඳහන් කරනවා. ඉතින් අපි දැන් අපි වයසට යන්න යන්න දැන් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මුලින් පැහැදිලි කරනවා දුක ඒ කියන්නේ දුක් දුම්නස් නැති වෙන ආකාරය පිළිබඳව පුද්ගලයාගේ දුක් දුම්නස් වලින් මිදෙන ආකාරය පුජ්‍යලයක් වයසට යන්න යන්න යන්න යන්න දුක් වෙනවා. එකක් Tamanගේ ශරීරයේ ඇඟ රැලි වැටීම සම්බන්ධ. හැම මැරීම. ඒ වගේම කොණ්ඩේ ඉදීම සම්බන්ධ. ඇස්කන් ඇස පේන්නේ නැති වීම සම්බන්ධව. කන ඇහෙන්නේ නැති වීම සම්බන්ධව. ඒ වගේම කෙස් ඉදීම සම්බන්ධව. නිය දිරීම නැත්නම් නිය වැටීම සම්බන්ධව. දුක් වෙනවා. ඇයි දුක් වෙන්නේ? මේකට හේතුව මේවා අර මුලින් මම සඳහන් කළා වගේ මමය මාගේ වශයෙන් පුද්ගලයක් වශයෙන් සත්‍යයක් වශයෙන් ආත්මීය වශයෙන් තියනවා කියලා. ස්ථීර වශයෙන් අරන් තිබෙන නිසා. ස්ථීර වශයෙන් ගත්ත නිසා. මම කියලා පුද්ගලෙක් ඉන්නවා කියලා හිතන නිසා. දැන් අර මුලින් මම සඳහන් කළා කණ්ණාඩි ළඟට ගියාම පේනවා. ඇත්තට සම්මුතික වශයෙන් පේනවා ඉන්නවා. නමුත් බුදුහාර සඳහන් කළේ මේක සංඥාවක් පමණයි. ආත්මීය වශයෙන් පුද්ගලයේ නැහැ. අනාත්මයි. පුද්ගල සත්ව කියලා නැහැ. අනාත්මයි. දැන් වයසට යන්න යන්න යන්න යන්න කෙස් ඉදෙනවා. ඒක දුකක්ද සතුටක්ද? ආත්මීය වශයෙන් ගන්න අයට දුකක් වෙනවා. ඒ නිසා මේ කෙස් එක විදිහකට තියාගන්න සුදු වෙන්නේ නැති වෙන්න, මැරෙන්නේ නැති වෙන්න එකේ කාලය පමණයි. පාවිච්චි කරලා උත්සාහ ගන්නවා. නොයෙකුත් උත්සාහයන් ගන්නවා. ප්‍රතිකර්ම යොදනවා. ඇයි ඒ ආත්මීය වශයෙන් ගන්න එක ආත්මී ස්ථිර තියෙනවා. මම කියලා කෙනෙක් ඉන්නවා. කොණ්ඩේ කියලා කෙස් කියලා දෙයක් නෙවෙයි ඒක ස්ථිරයි. මගේ කෙස් මේ සිතුවිල්ල නිසා ආත්මීය වශයෙන්. ඒක දුකක් වෙන නිසා එයාට. නියපොත වැටෙනකොට, කන් ඇහෙන්නේ නැති වෙනකොට, ඒ වගේම ඇස් පේන්නේ නැති වෙනකොට, ශරීර ශක්තිය Tamange වැඩි ටිකවත් කරගන්න බැරි තත්ත්වයට එනකොට දුක් වෙනවා. ඇයි දුක් වෙන්නේ? මේවා මමය, මාගේය, ස්ථිර වශයෙන් තිබෙනවා, ආත්මීය වශයෙන් තිබෙනවා කියලා සිතුවිල්ල ඇති කරගෙන තිබෙනවා. ඒ නිසා මේවා තණ්හාවෙන් ගන්න. අල්ලා ගන්න. උපාදානය කරනවා. යම්තාක් දුරටද මේවා සම්බන්ධ උපාදානය කරන්නේ ඒ තාක් දුරට දුක කියන එක එනවා. නැත්නම් වෙන කෙනෙක්ගේ කොණ්ඩේ දුනා කියලා ඔබට දුකක් එන්නේ නැහැ නේද? වෙන කෙනෙක්ගේ ඇස් පේන්නේ නැති වුණා කියලා දුකක් එහෙම එන්නේ නැහැ. ඥාති තමන්ගේ ළඟ කෙනෙක් නම් අම්මා නම් තාත්තා නම් ටික ටික දැනෙනවා. නමුත් තමන්ගේ නම් වැඩියෙන් දැනෙනවා ඇයි? අල්ලා ගන්නා තරමට, උපාදානය කර ගන්නා තරමට දුක කියනක එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් මේ සත්‍යවත්තානේ අහපව කාය පිළිබඳව, වේදනා පිළිබඳව, සිත පිළිබඳව, ධර්මයේ පිළිබඳව නැවත නැවත සිත බැහැරට යානුදී මෙනෙහි කරන්න. සිත බැහැරට යානුදී මේවා පිළිබඳව යථා ස්වභාවය ඇත්ත ඇතිසතියෙන් දකින්න මා මුලින් සඳහන් මුලින් සඳහන් කර පරිද්දෙන්න ධාතු වශයෙන් ආයතන වශයෙන් කොටස් 32ක මේ එකතුවක් තිබෙන රූපය කියන්නේ ආදී වශයෙන්. ඒවා ස්ථිරක් නැති දේවල් ඒ නිසා අනාත්මයි. ආත්මී වශයෙන් ගන්න පුළුවන්කම දෙයක් නෑ කියන කාරණා. ඉතින් මා ඊටම් කෙටියෙන් මේ කාරණා සඳහන් කළේ. ඒ වගේම තමයි තව කාරණයක් අවසාන වශයෙන් සඳහන් කරන්න ඕන මේ සම්පජඤ්ඤය. කෑම, බීම, යෑම, ඒම, නිදා ගැනීම, සිහිත ගැනීම මේ සියලු කටයුතු උදේ අවදි වූ මොහොත ඉඳලා රාත්‍රී නිින්දට යන තෙක්ම සඳහන් කරන්නේ මනස සිහියෙන් උත්සව කරනවා. අපි නැගිටිනවා නම් දැන් ඇදින් නැගිටිනවා. කකුල් දෙක බිම තියෙනකොට දැන් කකුල් දෙක බිම තියෙනවා. කෑමට යනකොට කෑම ගන්නකොට ආහාර කටට වැටෙනකොට ආදී වශයෙන් වතුර බොනකොට ඊට පස්සේ නැවත අහපව කෝපයේ තිබෙනකොට මේ සියල්ලම පැහැදිලි කරන්න කාලය නෙවෙයි. ඉතින් මේ සියලුම කටයුතු එතකොට අර සිතේ අරමුණු වෙන කොහෙටවත් යන්නේ නැහැ. එක අරමුණකම බැඳලා තිබෙනවා. ඒ නිසා කෙලෙස් එකතු වෙන්නේ නැහැ. නැති නූපන් කෙලෙස් නූපදිනවා. ඉපදුන කෙලෙස් නැති වෙනවා. එතකොට සසර කෙටි වෙනවා. හිත පිරිසිදු වෙනවා, සත්‍යය පිරිසිදු වෙනවා. ඒ වගේම මේ දුක් දුම්නස් කියන එක නැති වෙලා යනවා. ඉතින් මේට වැඩිය මා කාරණා පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඒ නිසා මම අවසාන වශයෙන් සඳහන් කරන්නේ සිතේ ප්‍රകൃතිය ඇති කරගත යුතුමයි. අපි සිතේ ප්‍රകൃතිය ඇති කරගත යුතුමයි. ප්‍රകൃතිය කියන්නේ ලෝභය නැති, ද්වේෂය නැති, මෝහය නැති මේ යථා ස්වභාවය ඇති කරගත යුතුයි. ඒ නිසා ලොවේහි ඇලුම් ඇති නොවන තත්වෙට සිත පුරුදු පුහුණු කරගත යුතුයි. බාහිර ඉන්ද්‍රියන්ගෙන් ගන්නා වූ අරමුණු පිළිබඳව ඇලුම් ඇති නොවන ආකාරයෙන් සිටීමට සිත පුරුදු පුහුණු කරගත යුතු බව මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙත් පැහැදිලි කරනවා. ඉතින් මා අද මේ ධර්ම දේශනාවේදී සතර සතිපට්ඨානය කියන්නේ කුමක්ද කියන එකට සාරාංශ කොට දක්වමින් ඒ සතර සතිපට්ඨානයේ හේතු කොටගෙන පුද්ගලයා පිරිසිදු වන ආකාරයත්, ඒ වගේම පුද්ගලයාට දුක් දුම්නස් ඇතිවන ආකාරය සහ නැති කරගන්න ආකාරයත්, නිවන් අවබෝධ කරගන්නේ මාර්ගය සාදා ගන්න ආකාරයත් තාම කෙටියෙන් සඳහන් කරන්නට. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං සාදු සාදු සාදු සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් එම ධර්මානුශාසනාව පැවැත්වූ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ කොල්ලුපිටිය වාල්පාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජනීය උඩවැල කෝලිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා තුනුරුවනේ ආශිර්වාදේ සහ